අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද පස්වෙනි දවසේ අපේ 77 වෙනි බාන වැඩසටහනේ අපි ඉන්නේ 17 16 වෙනිදා සෙනසුරාදා ඉතින් මේ වෙලාව පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන ධර්ම සාකච්ඡාවක් සඳහා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් සඳහා අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු අවස්ථානුකූලව අනික් සහභාගී වෙන අයටත් සම්බන්ධ වෙන්න කියලා සාදරයෙන් ආර්දනාව සහිතව. අවසරයි අපේ ආමඳුරණි. දරු ස්වාමින් වහන්සේ වහන්සේගේ ইহත දේශනවලදී හඳුන්වා දුන් පරිදි එක් අරයක වරහන් ඇතුලේ ඒකාරෝ යන සක්මන් භාවනාව පිළිබඳ අත්දැකීම් මෙසේය. සක්මන් කිරීමේදී පළමුව ධාතු කොටස් හඳුනා ගනිමින් භාවනාවේ යෙදුණෙමි. විනාඩි කිහිපයකට පසු දකුණු පායේ ඇඟිලි පොළවට තබා ශරීරයේ මුළුබර යොදා වම් පාය ඔසවාගෙන යන තාලය මේ ලක්ෂණයයි. ලක්ෂණය සිතමි. පාය බිමට තැබීමේදී පැහැදිලිව ධාතු කොටස් හඳුනා ගනිමි. වම් පාදයේද එසේමය. පඨවි ධාතුවේ තද බවත් එය වැලි මත තබන විට එහි විසිරි සිරිසිරි ශබ්දය නගමින් পায় වැල්ලේ එරීමෙන් මොලොක් ගතියත් හඳුනා ගනිමි. සියලුම ධාතු කොටස් පැහැදිලිව හඳුනා ගනිමින් භාවනාවේ යෙදුණෙමි. තවද මෙහිදී වේදනාව හා සංඥාව එසවීමෙන් තැබීමෙන් හඳුනා ගනිමි. ඒ නාම ධර්මයයි සිතමි. මෙහිදී ඉදිරියේදී කළ යුතු ආකාරයන් නිවැරදි බවත් ඉතා ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. මේකේ ඇත්තටම ධාතු කොටස් හොඳට අවබෝධ කරගත්ත කියලා හතර පොලක වගේ සතහන් වෙනවා. නමුත් ඊට වඩා මේ තදකම තදකම වශයෙන් අවබෝධ කරගත්තා. මෙන්න මේ තදකම දැනෙන්නේ මෙතනයි. මෙලෙක් බව මෙලෙක් බව අවබෝධ කරගත්තා කියලා ඒ ධාතු කොටස් කියන නම වෙනුවට අවබෝධ විචාකාරය ලියනවා නම් මීට වඩා මේ ලේඛනේ හරි ප්‍රායෝගිකයි. ඊට සංඥා වේදනා අඳුරගත්තයි කියලා තිනවා. කොහොම අඳුරගත්තද මොනවද කියලා නැහැ. ඒ නිසා පොදු සම්මතනා පරමාර්ථ නාම වලින් හඳුනපුවාම ඉදිරියක් ගැන උපදෙස් දෙන්න අමාරුයි. නිසා මොකද්ද මෙතන මේ වේදන හඳුනාගත්තයි කියලා කියන්නේ මොකද්ද මෙතන සංඥා හඳුනාගත්තයි කියලා කියන්නේ අද්දකපු දේ අත්විඳපු දේ අස්පනා පිට අද්දකපු දේ රචනාවට ඇතුල් කරලා නැති නිසා මේ බරපතල වචනය දැම්මට පස්සේ වචනය මොකක් අදහස් කරනවද කියලා කියන්න බෑ. එනිසා අනික් විස්තර ගොඩක් හොඳයි. ඒ නිසා ධාතු ගුණ හඳුනාගත්තයි කියනවනට හඳුනාගත්ත ධාතු මොනවද කියලා නම් කරන්න ඉගෙන ගන්න ඕනේ. සංඥාව හඳුනාගත්තයි කොට මොනවද හඳුන සංඥා කෙරුවේ මොනවද ලකුණු තිබ්බේ මොනවද ලකුණුද අඳුනාගත්තේ. වේදනාව කිව්වට මොන මොන වේදනද අඳුනාගත්තේ කියන එක පොඩි විස්තර ටිකක් අවශ්‍යයි. අනේ ටික සභාගත කරන්න කැමති නම් අපිට පුළුවන් ඒක ඉස්සරහට සාකච්ඡා කරන්න. ගර්ධන ස්වාමින් වහන්සේ අපේ සිතේ නිතර නිතර වැඩකට නැති දෙයටත් වැඩකට නැති දේවල් සිතවිලි ජාල වශයෙන් ගලා එනවා. මේ සිතට එන සිතවිලි එන විට සිතෙන් ආදීනව දැක එය එතනින්ම නැති කරගත්තොත් ඒ කර්මයට පත් නොවන්නේද? වීතික්කම අවස්ථාව පරිඋත්තාන අවස්ථාව පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ලෙස දෙපා නමැද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී භාවය පතමි. තෙරුවන් සරණයි. අපිට මේ මේ විදිහට හිතවිලි ගැන කතා කරනවා නම් හිතවිලි මම කියාගත්තොත් හිතවිලි මගේ කියාගත්තොත් තමයි මේ ක්‍රියාවලිය කරන්න තියෙන්නේ. අපිට හිතවිලි ගණන් ගන්න තු ආනාපානට හිත දානවා නම් ඒ හිතවිලි අයාල යන හිතවිලි ඒකෙන් ඒවා අපි ඔය අහන විදිහට කර්ම වීම සිදු වෙන්නේත් නැහැ. අනිත් එක මේ ලියන ලියමනෙන්ම හිතවිලි මම කරගෙන ඉවර වෙලයි ලියන්නේ. මේක මගේ. මේකට මම උත්තර දෙන්න ඕනේ. මේක මොන ඇති කරන්න ඕනේ කියලා හිතන්නේ. ගැඹුරෙන් බලනකොට හිතවිලි මගේ කරගෙන ඊට වැඩි දෙහිසි ක්‍රමයක් තියෙනවා. හිතවිලි තිබුණාට කමක් නැහැ. ගණන් ගන්න තු ආනපනින් ඉන්න පුළුවන්. නැත්නම් සක්මණේ ඉන්නකොට සක්මණේ ඉන්න පුළුවන්. එතකොට ඒක මගේ කරගෙනත් නැහැ. උත්තර දෙන්න ඕන කමකුත් නැහැ. කර්ම රැස් වෙන්නෙත් නැහැ. ඒ නිසා තව ඉස්සරහට යන්න කියලා බලන්න හිතවිලි තියෙද්දිත් හිතවිලි නැතුවත් ආනපාන කරනකොට මොකක්ද ආනපාන වෙනස? හිතවිලි තියෙද්දිත් හිතවිලි නැතුව සක්මන් කරනකොට මොකද්ද සක්මණේ වෙනස කියලා ලියන්න ආනාපානේ සහ සක්මන මුල් කරගෙන ලියනවනම් ඔය අනුන්ගේ දරුවන්ට කේන්දර හදන්න ඕන කමක් නැහැ. දැන් මේ අවජාතක දරුවන්ට කේන්දර හදනවා තමන්ගේ දරුවා ගැන දන්නේ නැහැ. මොන මොන පරියන්කේ ඉන්නකොටද හිතවිලි එන්නේ? සක්මනේ ඉන්නකොටද හිතවිලි වෙන්නේ? ඒ හිතවිලි තියදී අර පරියන්කේ ආනාපාන බලන්න පුළුවන්ද? සක්මන බලන්න පුළුවන්ද කියන එකට අවධානය යොමු කරන්න ඕනේ. මේ ඒක පැත්තක තියේදී හිතවිලි දිහාට අවධානය යොමු කරන්න හදනවා. ඒක ඒකෙට අප්පන තාතික ලියන්න අහනවා. මේ ළමයා මගේද මේක RNA DNA පරීක්ෂණ කරන්න ඕනේද? මට මෙන්න මේ ප්‍රශ්න ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා කියලා මේ අල්ලපු ගෙදර ළමයි අල්ලගෙන පරිේෂණ කරන්න හදනවා. ඒ නිසා අපේ ප්‍රමුඛතාවය දෙන එක තේරුම් ගන්න. එතකොට ගොඩාක් ප්‍රශ්න අහා කියන වල්ලාසියෝ පැත්තකට දාන්න පුළුවන් කාරණාවට බහිනවා. දැන් අපි ඉන්නේ පස්වෙනි දවසේ නිසා මට මෙහෙම කියන්න අයිතියක් තියෙනවා. මුල් මුල් දවසොන් නම් කොහොම හරි අපි සාකච්ඡාවට නම් වගෙන නතු කරගන්න හදනවා. දැන් හදන්නේ දන්න දැනුමින් මේ බැදි වල යන්න එපා, කැලේ රින් ගන්න යන්න එපා. මේ ඔක්කොම තියදී මූල කර්මස්ථානේ කරන්න පුළුවන්ද? මොකද්ද මූල කර්මස්ථානේ? මේ කතා කරන්නේ ඉඳගෙන ඉන්නකොට කරන භාවනාවකද? මේ කතා කරන්නේ සක්මන් කරනකොට තියෙන මොකක්වත් නැතුව මේ කොහෙද යන්නේ හිතවිලිත් එක්ක යන්න ගියාම කැලාවට ඇද්දා වෙනවා. ඒ නිසා මම කැමැතියි දැනගන්න මේ හිතවිලි ඇවිල්ලා තියෙන්නේ පරියන්කේ ඉන්නකොට හිතවිලිද? සක්මනේ ඉන්නකොට තියෙන හිතවිලිද? මේ හිතවිලි තියේදී ආනපන කරන්න පුළුවන්ද? නැත්නම් පරියන් සක්මනේ ඉන්නකොට කරන්න පුළුවන්ද කියන තොරතුරු දෙනවනම් මේ තියෙන ප්‍රශ්න වල උනත් වටිනවා. ඒ තොරතුරු නැතු මේ ප්‍රශ්න වලට උත්තර දෙනවයි කියලා කියන්නේ මේ අයාලේ අනේකට අත අත උදව් දුන්නා වගේ නෝ. උඩගෙඩි දුන්නා ඒ නිසා අර තොරතුරු දුන්නොත් සාකච්ඡාවට ගන්නව නැත්නම් අමාරුයි සාකච්ඡාවට ලක් කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් කර හොඳින් සක්මණේ සිහිය පිහිටියාට පසු පරයන්කට වාඩි වී ඉරියව්වට සිහිය පිහිටියාට පසු හුස්ම රැල්ලට සිත යොමු කරන විට ආශ්වාස ප්‍රශ්වාස වෙන් කර ගැනීමට නොහැකි විය. මුළු සිරුරම බිඳෙමින් විසිරෙමින් ගලා යමින් සිටන බව දැනුනි. ආශ්වාස ප්‍රශ්වාස ලෙස නොව සුළඟක් හමනවාමෙන් දැනුනි. ආශ්වාස ප්‍රශ්වාස වෙන්කර බැලීමට උත්සාහ දැරිය. බැරි විය. සිත කලබල විය. ඉන්පසු සියල්ල අතහැර ධාතුන්ගේ චලන ලෙස බැලිය බැලිය. ආශ්වාස ප්‍රශ්වාසයේ ලෙස නොව වායෝ ධාතුව චලනයේ ලෙස දිගටම බලා සිටනා විට සිත කලබල නොවි සංසිඳුනි. ඉන්පසු පෑයක පරයන්කය තුළට පඨවි ආපෝ තේජෝ වායුන්ගේ චලන ලෙස බලා සිටීමේ ඊළඟට සක්මණෙන් පසු සිහිය පිටුවාට පසු නැවතත් පාරයන්කට ගියමි. උත්සාහය අත් නොහැර ඉරියව්ව දෙස වැඩි වේලාවක් හොඳින් සිහිය පිටුවා හුස්ම රැල්ලට සිත යොමු කෙලිමි. එවිට ඊට හොඳින් ආශ්වාස ප්‍රශ්වාසයේ ප්‍රකට වූ අතර දෙක අතර හිස්තැනද දුටු වෙමි. ටික වේලාවකදී ආශ්වාස ප්‍රශ්වාස සියුම් වී ගොස් නොදැනී ගියද එසේම පැය එකහමාරක් පමණ කාලයක එදෙස බලා සිටියෙමි. දිගටම මේ සිදු වූ ක්‍රියාවලියේ යම් වැරැද්දක් ඇත්නම් නිවැරදි කර හරි උපදෙසක් දෙන මෙන් ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලාමි. විස්තර ඉදිරිපත් කළා තියෙනවා හොඳයි. ඒකට මුල්ම ටික නොලිය තිබ්බනම් රචනය තවත් ලස්සනයි. මේ හුස්ම රැල්ල බලන්න ගිහිල්ලා මේක අවුල් වුණා අවුල් වුණාට පස්සේ මම එන දේ බලාන හිටියා ඊට පස්සේ තැම්පත් වුණා ඊට පස්සේ සක්මන් කරා ඊට පස්සේ වඩාත් හොඳයි කියන එකේ අර මුලින්ම මේ හුස්ම අමෝරාවෙන් බලන්න ගිහිලා වෙන් කරලා බලන්න ගිහිල්ලා වෙලා තියෙන අඩදබරේ වෙන තියෙන අරගලය ගැන සටහන නොලිය තිබ්බනම් ඇතුල් නොකර තිබ්බනම් වඩාත් හොඳයි ඒක නිසා ඉස්සරහට බලාගෙන ඉන්න එහෙම මේ වෙලාවේ ආනපන කීකරු කර ගන්න ඕනේ මේ වෙලාවේකට යන්න දෙන්න ඕනේ කියලා අපි හදාරන්නේ අත්තරද්දක් වලින් පමණයි. එහෙම නැතුව කාටවත් බෑ මේ වෙලාවේ ආනපනේ බලන්න මේ වෙලාවේ නොබලා ඉඳී කියලා කතාවක් නැහැ. ඒ නිසා මේ වගේ බල බලා තමන්ට වැටහෙයි මේ මේ වෙලාවට අවසන් ගියොත් ඇවිස්සෙනවා මේ මේ වෙලාවට අවසන් ගියොත් වාසියට හිටිනවා. ඒකේ පුංචි පුංචි වෙනස්කම් වගේක් යෝගාවචරයට තේරුම් ගන්න වෙනවා මේක හොඳ සාධනීය පැත්තට ගිය අත්දැකීමක් නවතර පටන් ගන්නකොට දාලා තියෙන වාක්‍ය තුන හතර නිසා මුලදීම වැරද්දකින් පටන් අරගෙන පස්සේ හරි පැත්තට යන වාක්‍යයක් තියෙනවා. ඒ නිසා කමඨාන් සුද්ධ කරනකොට මේ වැරදි තැනකින් පටන් ගන්න නැතුව මේ රචනය කරලා අන්තිමටම කියත හැකි මම මේ தത്വෙට එන්නේ ඉස්සෙල්ලා මම අනවශ්‍ය විදියට ආනාපාන මෙනෙහි කරන්න ගිහිල්ලා මට පටලවිලු තුනයි කියලා පසු ලකුණක් ලිව්වට කමක් නැහැ. නැත්තම් වැඩේ වෙලා තියෙනවා හරි වාර්තා ඉදිරිපත් කරනකොට ප්‍රමුඛතාවය දෙන්න ඕන එකේ පොඩි වැරද්දක් තියෙනවා. නැත්නම් අනිත් හරිය හොඳයි. අවසරයි ගෞතම ස්වාමින් වහන්සේ පරයන්කේදී ඊටා හොඳින් සතිය පවත්වා ගතිමි. එම නිසා ඊටා දීර්ඝ කාලයක් සෞම්‍ය ආලෝකයේ ගත කිරීමට හැකියිය. මෙලෙස සිටින විට ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයත් ධාතු ඇතිවීම නැතිවීමත් හොඳින් ප්‍රකට විය. එක්වරම ආලෝක తත්වය වෙනස් වී තව තවත් සෞම්‍ය වී වර්ණයක් නැති තත්වයක් ප්‍රකට විය. මෙහිදී ශුන්‍යාගාරයක් යනු කුමක්ද කියා ප්‍රකට විය. ඒ සමගම පැහැදිලි නැහැ කියන එක ඇහෙන්නේ. අවස්ථයි ගෞතම ස්වාමීන් වහන්සේ පරයන්කේදී ඊට හොඳින් සතිය පවත්වා ගතිමි. එම නිසා ඊට දීර්ඝ කාලයක් සෞම්‍ය ආලෝකයේ ගත කිරීමට හැකි විය. මෙලෙස සිටන විට ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයත් ධාතු ඇතිවීම නැතිවීමත් හොඳින් ප්‍රකට විය. එක්වරම ආලෝක తත්වය වෙනස් වී තව තවත් සෞම්‍ය වී වර්ණයක් නැති తත්වයක් ප්‍රකට විය. මෙහිදී ශූන්‍යාගාරයක් යනු කුමක්ද කියා ප්‍රකට විය. ඒ සමගම කෙලෙස් ඇතිවීම නැතිවීම කුමක්ද කියා ප්‍රකට විය. සෑම දෙයකම ඇතිවීම නැතිවීම ප්‍රකට විය. එම தત્ත්වයේ මහත් ප්‍රීතියක් ගෙන දුන් නමුත් එම ප්‍රීතියද නිත්‍ය නොවන බව වැටහිණ. තිරුවන් සරණ වේවා. මේකෙත් ඇත්තටම සාධනීය පැත්තක් උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැති ප්‍රකාශයක් තියෙන්නේ. ඒකෙත් මේ කෙලෙස් ඇති වෙනව නැති වෙනව පේනවා. සතුට ඇති වෙනව නැති වෙනව පේනවා කියලා තව විස්තර ටිකක් දෙන්න පුළුවන් නම් මට මේ වෙලාවේදී කෙලෙස් වශයෙන් මම අදහස් කරන්නේ හිතවිල්ලක්ද නැත්නම් රාගසහිත හිතවිල්ලක් ඇති වුණා ඒක ඒක විශ්ීම නැති වුණා කියන එකද නැත්නම් කකුල වේදනාවක් නිසා ඇතිවෙච්ච ද්වේෂයක් ඒත් එක්කම නැති වුණා කියන එකද දැන් සද්දයක් ඇවිලා සද්දට ප්‍රතික්‍රියා කරලා ඇතිවෙච්ච නුරුස්නා ගතිය නැති වුණාද කියලා ඒ අදාළ ඕජාව ටික ඒ අදා රසමසවුලු ටික මේකට එකතු කරන්න ඕනේ. ඒ වගේම කියන්න පුළුවන් නම් මේ සතුට ඇති වෙනවා. ඒ නිසා සතුටින් මට නැති වෙන බව මම දැනගත්තා. මෙන්න මේ වාගේ ඒක කොහොමද ඒ දැන ගැනීම මේ සතුට දිගට පවතින්න හේතු වුණාද? එහෙම නැත්නම් සතුට පවතිද්දිව මෙහෙම හිතුනේ කියලා ඒ ඒ වෙලාවේදී ඒ යෝගාවචරය අත්දකින්න දේ හරි වටිනවා හරි වටිනවා කියලා කියන්නේ අස්පනා අපිට අත්දකින්න දෙයක්. මේ තොරතුරු එළියට නොයන විදිහටයි අපේ භාෂාව හැදිලා තියෙන්නේ. අනවශ්‍ය තොරතුරු වල්පල් නම් ඕන තරම් කතා කරනවා. අත්‍යවශ්‍ය වෙලාවට අරමුණට මුණ දාලා ඉන්න වෙලාවේදී දකින්න තොරතුරු වල වටිනාකම ඒවට කියන්නේ ධර්ම ඕජාව කියලා. ධර්මයේ තියෙන ඕජාව, ඒකේ තියෙන රස කොටස, ඒකේ තියෙන ඕජා කොටස ඒක එළියට එන්නේ නැහැ. ඒක නිසා අහගෙන ඉනකොට වීලි ගතියක් තියෙනවා. හරියටම ලියන්න පුළුවන් නම් ආස්වාස කරනකොට මෙහෙමයි වැටුනේ ප්‍රසවාස කරනකොට මෙහෙමයි වැටුනේ මට කෙලස් කියලා කියන්නේ මේකයි කියලා මල්ලෙන් ගහන්න නැතුව විස්තර කරලා විසිතුරු කරලා පතුරු ගහලා ලියන්න පටන් අරගත්තොත් අහන ඉන්න කෙනාටත් උනන්දුවක් ඇති වෙනවා. කියන කෙනාටත් දන්නවා මේ ටික මම අත්පන අපිට දැකපු දෙයක් නිසා මේකේ වටිනාකමක් තියෙනවා. මේ ටික ඉදිරිපත් කරන්න මට කොච්චර කල් ගියාද මම ඉස්සරහටත් යන්නේ කොහෙද මල් පොල්ල කතාවක් මල්ලේ පොල් කතාවක් නෑ දකින්න දේ මෙන්න මෙහෙමයි කියලා කියන්න ගත්තොත් බොහොම ඉක්මනට භාවනා ඍජු වෙනවා අද පස්වෙනි දවසේ අද බලාපොරොත්තු වෙන්න පුළුවන් එහෙම දවස් දෙක තුනක් අපි එක ටිකට භාවනා කරලා තියෙනවා එතකොට ඒක අහගෙන ඉන්න කට්ටියටත් තේරෙනවා කියන්න ඕනේ දේ නම් කරන්න විතරක් එපා කියන්න ඕනේ දෙ කෙලිම කියන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ සවස ආනාපාන සති භාවනාවේ යෙදී සිටියේදී දිග හුස්ම ඉහළට පහළට ගමන් කරන ආකාරය සතියේ නිත්ව අරමුණු කරමින්ම කෙටි හුස්මත් ඉහළට කෙටි හුස්මක් පහළට යන ආකාරය අරමුණු කරගෙන සිටි අවස්ථාවේ කෙටි හුස්ම ගැනීම හා පහළට යෑම ඉතා වේගවත්ව සිදුවිය. ක්‍රමෙන් වේගය ශීඝ්‍ර විය. ඒ සමගම අරමුණ ගිලිහි ගියාක් මෙන් දුවත් සිතේ ප්‍රීතියක් සහ අවට ලා නිල් පහ සහ සුදුවන් පැහැයක් ස්වභාවත් විය. සිත දැඩි සෝදායි තත්වයක දැන්නේ. මේ අවස්ථාව සමාධියට පත් වූ බව මාහට වැටහි ගියත් මේ ස්වද ස්වයද අනාත්ම බව සමාන අනිත්‍ය බව මෙනෙහි කෙලෙමි. ටික වේලාවක් ගත වුණු අතර මේ தත්වෙන් ඔබට යෑම වරහන අරමුණු කරන සිත මට අපහසුය. ස්වාමින් වහන්සේ සමාධියෙන් අනතුරුව ප්‍රථම ධානාදී ධාන වලට අරමුණු කරගන්නා ආකාරය පිළිබඳව අසායතත් මට ඒ தත්වයට ගමන් කිරීමට නොහැකි වූයේ කුමන හේතුවක් ඉදිරිපත් වූවා දැයි මේ සියලුම යෝගීන් වෙත කණ්ණාවෙන් පහදා දෙන ලෙස ගෞරවණීයලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා. අහගෙන ඉන්නකොට පේන්නේ මේක මේ අත්දකපු කෙනා ඉස්සෙල්ලාම වතාවට අත්දැක්කා වගේ කෙටි හුස්ම දිග හුස්ම වශයෙන් හෝ ඒක කරගෙන කරගෙන ඉන්නකොට හිත මේචල් වෙන හැටි සමාධිගත වෙන හැටි කීකරු වෙන හැටි ආම්බන් වෙන හැටි ඉතින් එහෙම වෙනකොටම අපිට ලහ ගහනකොටම අටයි කිව්වා වගේ මොකක් වැඩ කරන්න බෑ ඒක හුරු කරගන්න පළවෙනි සැරේ දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ එහෙම කරනකොට තමයි තේරෙන්නේ මේක ක්ෂණික සමාධියකට බරව යන එකක්ද නැත්නම් එතන එතන එතන එතන පහළ වෙන සෙල්ලක්කාර සමාධියක්ද නැත්නම් සමත සමාධියට අනේකක්ද කියලා දැකගන්න ඒකේ ಗುಣ දැනගන්න මේ ඇතිවෙච්ච සමාධිය සිද්ධි වෙන්න ඒ නිසා මොන පැත්තට ගියත් අපිට අවශ්‍ය කරලා තියෙන මේක උපයන්න පුළුවන් බව දැන් දන්නවා හැකි හැම වෙලාවෙදිම වැඩි වේලාවක් ඒකේ ඉඳලා ආසන්නව උත්සන්නව මේක ඇසුරු කරනකොට ඉස්සරහට තේරුම් අරගන්න පුළුවන් මුගක් වෙලාට සමාහට ගුරුවරයෙක්ගේ ආධාර උපකාර අවශ්‍ය වෙන්න පුළුවන් මේ සමාධියේ කොයි අතට යන්නේකද්ද කියලා. සමතේ පැත්තට යනවද විපස්සනා පැත්තට යනවද කියලා දෙකෙන් කොයි එකට ගියත් Taman ඉන්න දැන් වාසිදායක තැනක. ඒ නිසා මේ ඇති වෙච්ච දේ කීකරු කරගන්න එකට අපි කියන්නේ වශී කරගන්නවයි කියලා. ඒකටම කියනවා සිද්ධි කරනවයි කියලා. ඒ සිද්ධි කිරීම තාම වෙලා නැහැ. ඒ නිසා හදිසි වෙන්නේ නැතුව මේක හුරු කරගන්න. මේක සිද්ධි කරගන්න. මේක වශී කරගන්න ඊට පස්සේ අපිට පුළුවන් කැමැති වෙලාවට මෙතෙන්ට යන්න කැමැති වෙලාවෙන් එන්න ආදි වශයෙන් ඒ ධානයක ಗುಣ ඒ පැත්තට යන්න උපනිෂේ සම්පත්‍ය තියෙනවා හදා ගන්න පුළුවන්. ඒ නිසා මේක තව දුරටත් කරගෙන යන්න කියන එක නම් අහගෙන ඉන්නකොට කියන්න හිතෙනවා. ගරු ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාව කරන විට ආශ්වාසයේ මුල මැද හා අවසානයේ රූපයක් ලෙස ශුන්‍යතාවයේ දකිමි. ප්‍රාශ්වාසයේද මුල මැද හා අවසානයේ රූපයක් ලෙස ශුන්‍යතාවයේ දකිමි. ප්‍රශ්වාසයේ ශුන්‍යතාවයේ දැක නැවත ආශ්වාසය පටන් ගන්නා අතර කාලය අදුක්කම සුඛ අවස්ථාව ලෙසද දකිමි. ආස්වාසයේ ශුන්්‍යතාවය දැක නැවත ප්‍රස්වාසය පටන් ගන්නා අතර කාලය අදුක්කම සුඛ අවස්ථාව ලෙස දකිමි. මාහට ඇති ගැටලු වන්නේ මෙම අදුක්කම සුඛ අවස්ථාව ශුන්්‍යතාවයක් වන්නේ දැයි පහදා දෙන සේක්වා. උභාන්සේක තෙරුවන් සරණයි. ඒක පැත්තකින් බලනකොට මේ වේදනාවක් සුඛ හෝ දුක නැති නිසා වේදනාචෛසිකේ පැත්තෙන් බලනකොට ඒක හිස් ගතියක් ශූන්‍ය ගතියක් තියෙන නිසා ශූන්‍යතාවය කියන වචනේ ගොඩාක් පැති කඩවල් තියෙනවා මුණක් තියෙනවා ආස්වාසේ ප්‍රසවාසයේ තියෙන රූප රූපණ ගතිය ගොරෝසු ගතිය ශූන්‍ය වෙනවා කියලා කියන්නේ ඒ ගොරෝසු ගතිය නැති වෙලා යනවා. ඒකේ සැප දුක් දෙක නැති වෙනවා කියලා කියන්නේ වේදනාව වශයෙන් ශූන්‍ය වෙලා යනවා. ආස්වාසේ කොනයි ප්‍රසවාසේ කොනයි අඳුන ගන්න බෑ සලකුණු තබා ගන්න බෑ. එතකොට සංඥා වශයෙන් ශූන්‍ය වෙලා යනවා. ඉස්සර මේකට කලබල වුණා දැන් කලබල නොවි සිටීම නිසා සංස්කාර වශයෙන් ශූන්‍ය වෙනවා. මේ විදිහට මේකේ ගොඩාක් පැතිකඩ තියෙනවා. ඉතින් ඒක නිසා මේ ශූන්‍ය කියන වචනේ සාමාන්‍යයෙන් අපි ওই පංචස්කන්ධෙටම දාලා සාකච්ඡා කරනවා. ඉතින් ඒක නිසා මෙතන තියෙන පොඩි වචනාර්ථ තේරුම් ගැනීමේ ප්‍රශ්නයක්. ඒ නිසා වේදනාවන් පිටිබඳ අදුක්කම සුඛය කියලා කියන්නේ වේදනාවන්ගේ ශූන්‍ය ගතියක්. උග්‍ර වේදනා, උග්‍ර සැප, උග්‍ර දුක් නැහැ. එන්නේ එන්නේ තුනී වෙන ගතිය. ඒ නිසා ඒකට අරසාකාරී විදිහට ශූන්‍යතාවය කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දිනේ සක්මණෙන් පසු ආනාපානේ වඩා ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස මෙනෙහි කරමින් උඩුතල කෙරෙහි අවධානය යොමු කරන විට කලින් දිනක ඔබ වහන්සේ දෙසූ පරිදි තොල තොල වීයක් මීයක් බැඳෙන්නාක් මෙන් වූ අතර පසුව ටිකකින් එය නැවතී මූණේ සීමාව වටා හිරිවැටීමක් ගමන් කරන්නක් මෙන් දැනුනි. අද දිනද පෙරසේම සක්මණින් පසු ආනාපානයට දෙතුන් විටක් ගියද පෙර ධාතු ලක්ෂණ ප්‍රකට නොවිය. මෙය මා විසින් සිත එදෙීම මදිකමක් හේතුවෙන් වූවායයි සිතේ. කරුණාවෙන් පහදා දෙනු මැනවි. හදිසි වැඩි එහෙම කියන්න අමාරුයි. හිත වට ගන්න තු දිගට කරන්ඩ මේක දවසක් ආවට අනිත් දවසේ එන්න ඕනයි කියලා නීතියක් නැහැ. එන්නේ නැත්තේ මේ තීලේ කැඩිලා නැත්නම් මානසිකාරය කැඩිලා කියලා ප්‍රශ්නකුත් නැහැ. එහෙම වෙනස් වෙන එකට හිත වට ගන්න එපා. හිත කරදර ගන්න එපා. දිගට කරන්න යනකොට තමන තේරෙයි තමන් දන්නවට වැඩිය ගොඩාක් විචල්්‍ය සාධක මේකට බලපාන. ඒ නිසා මේකයි මේකට හේතුව කියලා නිත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ප්‍රකාශ කරන්න හදිසි වෙන්න නරකයි. දිගට කරගෙන යන්න. එතකොට ඕක තමන්ගේ වාසියට අත වාසියට පාලනයක් අතර එන්න තියෙන ඊට වැඩි. ලිඛිත ප්‍රශ්නවල අවසාන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හෝ සක්මන් භාවනාවේදී යෝගීන්ට පෙනෙන රූප හෝ කය හෝ වෙනත් කිසිම දෙයක් මට පහළ වූ ඌයේ නැත. සමහර අවස්ථාවලදී මගේ සිත කැඩි කැඩි ආනාපාන සති භාවනාව කරගෙන ගිය. ඒ අවස්ථාවලදී මට දැනුනේ හුදකලා බව පමණි. ස්වාමින් වහන්සේ මට දැනගන්න අවශ්‍ය වන්නේ මගේ භාවනාව හරියට සිදුවේ ඇතිද කියා. මට මේ පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔ මේ කියන මේ කෙනාට මේ හුදකලා බව වැටහුනේ කොහොමද කිව්වොත් උත්තරේ තියෙනවා ඒක. මට වැටුනේ හුදකලා බව පමණයි. කොහොමද මේක වැටුනේ? මොකද්ද හුදකලා බව වැටෙච්ච බවට මොකද්ද තියෙන ලකුණ? කොහොමද වෙන කෙනෙකුට කියන්නේ? අනේ කිව්වනම් ඊතර ප්‍රශ්නවලට උත්තර තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න කරු ඇත්තටම මේකට සාකච්ඡාවක් ලක් කරන්න කැමති නම් මම ඉල්ලීමක් කරනවා. මේ අන්තිම වාක්‍යයේ අන්තිම එකට ඉස්සලා වාක්‍යයේ සඳහන් වෙලා තියෙන මට වැටුනේ හුදකලා බව පමණයි කියන එක පොඩ්ඩක් කියන්න විස්තර කරලා එතකොට ඒක තුල තියෙන ඉතුරු ප්‍රශ්න වලට උත්තර. ඉතින් ඒක ඕන් නැත්තම් නොකිය ඉන්නවනම් අපි ඉතින් ලිඛිත ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නෙන් අවසාන ප්‍රශ්නේ කරලා අපි ඉතින් ඉදිරි සාකච්ඡාව නිම කරන්නයි යන්නේ. දෙපානම්ද අවසයි ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය ක්‍රමයේ වඩාගත්තේ ස්වාමීන් වහන්සේ මම සභාවක් ගන්න මේ කතා කරන පළවෙනිම අවස්ථාව මට කෝල ගැටියක් ඇති ගොත ගැහිමක් ඇති සමාහින් ස්වාමීන් ධර්මයේ කිසිම දෙයක් නොදෙනාව කෙනෙක් නේ දින 10ක භාවනාවට වැඩමුළු භාවනා වැඩමුළුවට සහභාගී හිතේ හොඳින්ම රැකෙමි. දැඩි විනයක් ගුණ තැනක් කය කිසි ලෙසකින්ම සොලවන්නවත් නින්දට වැටෙන්නවත් දෙන්නේ නැතුව බාගත්තිමි. දිනකට පැය 9මාර බැගින් දින 3මාරක්ම ආනාපාන සතිය වැඩුවෙමි. සක්මන පොඩි විවේක කාලයක මත්ම අවශ්‍ය විදියට සක්මනක් තිබ්බේ නෑ එතන ඉන්නට සක්මනක්කින් මම සක්මනක් සදාගත්තා. සයෙන් පැයට විවේකයක් ලැබුණ විට ඒ සක්මන කරා. දින තුනමාරකින් පසු සාමිනාංශ මම කියන්නේ ලෝණපද සූත්‍රයේ අධිචිත්ත කොටසේ සමාධිය වීර්ය ඒ දෙක අතරේ ප්‍රශ්නක් මට මම ඒක විසඳගත්ත බව හැඟුණ නිසායි. ඉන්පසු ස්වාමීන් වහන්සේ දින තුනමාරකින් පසු නාසිකාග්‍රේ අග උඩුතොලට උඩින් ආශ්වාසයේ වෙනමත් ප්‍රාශ්වාසයේ වෙනමත් හිඩසක් ඇතිව දුටිමි. ආශ්වාසය හිඩසයි ප්‍රාශ්වාසයයි පමණක් තිබුණි. කයක් නොමැති බව දැනගතිමි. එක පාරටම සිත ආශාසිත ප්‍රාශාසිත හිඩස් ආශාසී හිඩස ළඟින්ම කඩාගෙන හිස මුදුනේ ඇඟ ඇතුළට යන්න පටන් ගත්තා හිස පොඩ්ඩක්වත් බිය දැනුනේ නැත හිස කළු පාට පාත්‍රයක්සේ එහි වටේට කළු කෙස් ගස් ටිකක් කළු හැම ටිකක් රැඳිලා තිබෙනවා දුටුවා එයින් පහළට ගමන් කරද්දී මූනේ මස්පිඩු විශාල වශයෙන් පෙරලියක් කරන්න පටන් ගත්තා. එය මට මහා භූතයන්ගේ ලක්ෂණ බව මම වටහා ගත්තා. නාසයත් කටත් මහා පුදුම විදියට සෙල්ලමක් කරා. නටලා වටපිටායට පෙනී කියලා බයත් හිතුණා. මෙය සතර මහා ධාතුව කරන පෙරලියක්ම බව අවබෝධ කරගත්ත හැම වෙලෙම අනිත්‍ය මෙනෙහි කර කනෙන් කිහිලි දෙකින් අධික රස්නයක් දැනුණා ඒ උහුලන්න බැරි රස්නයක්සේ දැනුනේ ඒ තේජෝ ධාතුව බව වටහා ගත්තා ඒ වෙලාවේ මට බුදුන් වහන්සේගේ ඒ වෙලාවේ මට බුදුන් වහන්සේ දුෂ්කර ක්‍රියා කර කාලේ මතක් වුණා. බිය වුණේ නැහැ. ශරීරයේ අනුදිස අනුකම්පාවෙන් බලන් හිටියා. ඉන්පසු උගුර ළඟ උගුර ළඟ මාළු කටුවක්සේ එතන ලොක්කු හිඩසක් තිබෙන දුටුවා. එයින් පහලට රිංගාගෙන පසුව රිංගාගෙන ගියා. පසුව හද ගැස්ම ශාලාවේ ඔක්කොටම ඇහෙන්න වගේ ඩිඩ්ඩික් යන සද්දෙන් විශාල ශබ්දයකින් ඇසුණා. ඒ ශබ්දය විශාලයි. වීර්ය නිසාම නැවත බඩ ළඟටම ගියා. එතන පිම්බීම හැකිලිම මනාව දුටුවා. එය මාව උන්චිල්ලාවක් කළා. පිටුපසට ඉස්සරහට මාව ගෙනිච්චා. පිටුපස පිට සීත කරන එක පිටුපස්සේ දැල සේ ඝනකමට දුටුවා. අත් දෙකේ ඇඟිලි ගැට ගැසී රොබෝ කෙනෙක්සේ තිබෙනු දුටුවා. බඩේ හරස් කඩයක් දුටුවා තද කළු තද කොළ ඝනකම එකට ඇලුන. බඩවැල් පිනුණා. මේ සියල්ලම අනිත්‍ය බවත් මගේ නොවේ බවත් පසක් වුණා. ඉන්පසු සිත පහළටම ගියා. මුත්‍රාශයේ ළඟ ලා කොළ පාට කහ පාට පණුවන් ටිකක් ටිකක් ලොකු පණුවන් නලියනවා සැටි දුටුවා. එතන අනිත්‍ය බව හොඳින්ම දැක්කා. තත්තම් දිකේ නලියන ස්වභාවය දුටුවා. ඉන්පසු දැඩි වීර්ය නිසාම එතන ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මට දැන් දැනෙන්නේ අත්ති කිලමතාන් යෝගේ. වගේ දැඩි වීර්යයක් කරන් උකුල් ඇට දෙක දෙස බලන විට කොක්කෝ ගෙඩි දෙකක් මෙන් ශරීරයෙන් ගැලවි පහළට වැටී තිබුණා. සිතට අනිත්‍ය මෙනෙහි කරා. කරගත්තා. ටිකක්වත් බය හිතුවේ නෑ. වේදනාව දරා ගන්න බෑ. ඉන්පසු තමා යුද්ධයකට ආවේ. දනහිස රවුමට කැඩි. ඇට කැබිලි හැම පසාරු කරගෙන ශරීරෙන් එළියට ඇවිත් ඇති බව දැනුණා. මරණ වේදනාව හොඳටම දැනුණා. ඒත් දැඩි වීරිය නිසා එහි චංචල ගති මෙනෙහි කරන්න පටන් ගත්තා. ඒ වුණාට එතන ඇති චංචල ගතියක් නැති බව දැනුණා. අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරා. එයින් පහළට පහළ බලන විට දකුණේ දකුණු කකුලේ පෙන්ඩා ඇටේ ඇටය ලේ සමග වේලුණ හම් කැබිලි කළු පාට දුටුවා. එවිට එවිටත් අනිත්‍ය මෙනෙහි කරා. පාද දෙකේම ඇඟිලි වලින් වායෝ ධාතුව පිට වෙන බව දුටුවා. නැවතත් දන හිසේ වේදනාව දරා ගන්න බැරුව හොඳ සිහියෙන් දැඩි වීරෙන් කකුල් දෙක දික් කරා. නැවතත් සිහියේ කකුල් දෙකේ සිට උඩට ගෙන ආවා. මූත්‍රාශය ළඟ පණුවන් නලියනවා බලන්න. හිත සමග ඔළුවත් පහත් වුණා. ඒ විට කවුදෝ කෙනෙක් අනිත්‍ය බලන හැටි හරි අපූර්වයි කීවා. කවුරුවත් ළඟ නැති බව මම හිතාගත්තේ භාවනා ශාලාවේ මැද සිටි නිසායි. මට ලැජ්ජාවකුත් ආවා. ඒත් වැඩි වීරියෙන් නැවත හිස ළඟටම සිහියගෙන ගියා. ඉනෙන් උඩට යන විට පැහැල්ලුවක් දැනුණා. එතන සතර මහා ධාතුන් කරපු සටන නවතා. චූටි චූටි කැපිටි වලට ස්කන්ධ වශයෙන් කැඩි කැඩි හිත මුදුනෙන් යන්න පටන් ගත්තා. එය නවත්වා ගත්තී කකුල් දෙකේ වේදනාව නිසායි. ඒ විදිහට නවත්වා ගන්න ඕන නිසා නැවත හිත හොඳ සීයෙන් වීර්යෙන් පහකට එකින් එකට බලපින් ගෙනෑවා. ධන හිතේ වේදනාව නැති වුණා. එතන කලුවක් කටුවක් පෙනුණා. එතන ලොකු ආ සෝරි. සමාවෙන් සමනස් නැවත. දන හිසේ වේදනාව ද්වේෂයක් නිසා හටගත් බව දැනගෙන එයට සාදරයෙන් ඉගියා බැලුවා. කම්පන චංචල ගති බැලුවා. දැන් ධාතුන්ගේ කැළඹීමක් නැහැ. සිත සමාධිගත වෙලා මෙතන කිසි කෙනෙක් නැති විත්‍යක් දුටුවා. ක්‍රමයෙන් සතරමා ධාතුන් පොඩි ළමයි වගේ ගඟක් ගලනවා වගේ නඩිය නඩිය පහළට ගියා. එතන මම මගේ කෙනෙක් නැති බව හොඳින්ම දුටුවා. විශාල ප්‍රීතියක් ආවා ස්වාමීන් වහන්සේ. එකපාරටම ඔබ වහන්සේ දේශනා කළට සමාධිය වීර්යය ඇති වී ඒ මැද උපේක්ෂාව පිළිතු අපූර්ව මේ දේශනාවේදී දැනගත් අනිත් බින්දත් අත්මිත්‍යමතාන යෝගීව යෝගීව දැඩිව අරන් ඇති බව දැන් දැනෙනවා. ස්වාමීන් වහන්සේ ඒ ගැන මට දැන් ටිකක් හැදිලි කරගන්න තේක්වා. ඉන්පසු ශරීරයට දැඩි අපහසුතාවයක් අත්නා. මේ පැය දෙකක භාවනාවක අද්දුටු දෙයක්. ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මට මේ පහදා දෙන්න. ලබකෝලයක් නම් පේන්නේ නැහැ. අනේ ලකුණු දා ගන්න ඕනකට සබකෝල තියනවා කියලා පටන් ගත්තට කොහමද මේ වගේ ඉදිරිපත් වෙනවා එකක් ඒපේ දැනෙන දේ අස්පනා පිට දැනෙන දේ බලන්න ඕන දේ ඊට පස්සේ ඒක කියන්න ඕන දේ කියලා තේරුම් ගත්තට පස්සේ අපිට සබාවේ සමාජිකත්වයක් ලැබෙනවා සාකච්ඡාවේ සමාජිකත්වයක් ලැබෙනවා මේකයි දැනගන්න මේක කියන්න ඕන කියලා නමුත් ඔය දේ තාම තියෙන බොහොම මේ කෝඩු ගතියේ, කොම කෝල ගතියේ සබකෝලයි කියන එකම තමයි ඉතින් කියන්නේ. ඕකම නැවත නැවත බලනකොට ඔය චිත්‍රෙම සිද්ධ වුණත් අනිද්දාසෝ ඔය විදිහට නෙමෙයි හිත බලන්නේ. දැන් දන්න තැනකට ගියා දෙවෙනි සැරේටත් ඒ නෑදෑ ගෙදරටම ගියා තුන්වෙනි දවසත් ඒ නෑදෑ ගෙදරටම ගියා හතරවෙනි දවසත් යනකොට ඔකට Tamange හිතම දෙන අර්ථකතන ඔය හිත දෙන නිදහසට කරුණු විස්තර විභාග වෙනස් වෙනවා. එකයි සිද්ධ වෙන්නේ මේක හුරු දෙයක් ලං වෙලා බලන්න ඕනේ වේදනාවක් ආපඩියට දඟලා දුවලා යන්න එපා. සතුටක් ඇති වෙච්ච පළියට බදා ගන්න යන්න එපා. මේවා කොහොම <clears throat> එතන එතන විස්තර කරලා දෙන්න කවුරුත් ඉන්නවා කියලා හිතන්න එපා. දිකට ගිය තරමට මේ ජවනිකාව එකකට නතර කරන්නේ නැතුව මේ චිත්‍රපටිය තුල ජවනිකා රාශියක් එක දිගට යන්න ගිය තරමට පේනවා. මේ ඒ ජවනිකා අතර සමහර බොහෝම් ප්‍රිය ඉලවන උනන්දු කරන වීර්යවන්තයව සමහර බොහෝම මන්දෝත්සහය කරන පශ්චාත්තාප කරන දේවල් තුන දෙකේම තියෙන සමාන අයිතිවාසිකම. දෙකේම තියෙන සමාන වටිනාකම. ගොඩාක් වෙලා නැත්තම් සිද්ධි ගොඩක් එක දිගට එක මල් මාලයට අමුණුපු තරමට තමයි දක්ෂකම තියෙන්නේ. ඒ නිසා මේකෙදි අර තිබිච්ච සබකොල නැතුව අනිත් දවසෙත් මේකට යමින් අනිත් දවසෙත් මේකට යමින් යන්න එතකොට ওই කියපු දේවල් වල ගොඩක් එදා කියපු කතාව හෙට කියන්නේ නැහැ. හෙට කියපු කතාව අනිද්දා කියන්නේ නැහැ. Tamanටම තේරෙන්න පටන් අර ගන්නවා මේ උපදීහා හුරු වෙන්න හුරු වෙන්න මෙතන තියෙන උදු ධර්ම කොටස ටිකක් විතරයි. ධම්මානුපස්සනාවක් විතරයි. එතන එතන උත්තර බඳින්න ගත්තොත් එතන එතන ප්‍රශ්න කරන්න ගත්තොත් එතන සැක කරන්න ගත්තොත් ගමන බාධායි. වෙන ඕනේ ගිනි අඟුරක් වෙච්චාවයි කියලා ටිකට අරගෙන යන එකයි තියෙන්නේ. ඒ විශ්වාසය මේ තිසාකච්ඡාව හරහා බණ අහලා තමයි භාවනා කරලා තමයි ගන්නේ. ඔක්කොටම එක විදිහට එන්නේ නැහැ. සමහරව හැම අරිඹුවක් අරිඹුවක් ගන්න විස්තර බලාපොරොත්තු වෙනවා. විනිශ්චය බලාපොරොත්තු වෙනවා. කාගේ හරි විස්තර කතනක් බලාපොරොත්තු වෙනවා. හැම එකකින්ම වෙන්නේ පමා වෙන්නේ. මුලදී ඇත්තට එහෙම තමයි කවුරුත් වගේ. පහු වෙනකොට තේරෙන පටන් ගන්නවා ඌවට පමා කර කර හිටියොත් ගමනක් වෙන්නේ නැහැ. ඒ නිසා අහුවෙච්ච වෙලාව අරගෙන යන එකයි තියෙන්නේ. අනිත් දවසෙත් ඒ විදිහට දිගට කරගෙන යන්න කරන ගියාම අපේ හිත මොන තරම් මේ දේවල් අල්ලන කතා ගොතනවද කියලා මොන තරම් මේව අල්ලන සැක උපදවනවද කියලා මොන තරම් අතුරු පාරල වලට යන්න හදනවද කියලා දැනගෙන ඒ හැම දෙයක්ම කෙලෙස් මට තියෙන්නේ ගත්ත දුහරය ගත්ත බර ගත්ත වගකීම අත නැර පුළුවන් තරම් සතිය දිගේ අනේකයි තියෙන්නේ තවත් තවත් සබකෝලේ දුරුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපිට තියෙන තව පැය කාලක් විතර වගේ. හොඳයි විශේෂම කියන දෙයක් නැත්නම් අපි ඒකත් අරගමු සක්මන් භාවනාව සඳහා. එතකොට අපිට පැයකුත් විනාඩි 15ක් විතර කාලය තියෙන සක්මන් භාවනාවකට ඒ මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡා වේලාව මෙතන સમાપ્ત කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි